නැවත ජාත්‍යන්තර අනතුරට ලක් කරන්නේ නැතුව මේ රටේ අපි තමුන්නාන්සේලාට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න ජාතික වීරවරයා සමග අලුත් යුගයක් රටට ඇති කරන්න මහින්ද රාජපක්ෂ පෙරටු කරගත්ත පාර්ලිමේන්තුවක් හදන්න අපි එකතු වෙනවා ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න മന്ത്രിවරු 76 දෙනෙක් දැවැන්තම වේදිකාවට ගොඩ වුණේ ඉතිහාසය වෙනස් කරපු දගුණේ තමුන්නාන්සේලා වෙනුවෙන් ඒ නිසා අපි එක මිටියට ඉඳලා මේ රටේ එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුර ශක්තිමත් කරලා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තව පෝය හතරක් යන්න කලින් අලුත් ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා එකතු වෙමු වැඩ කරමු කියන ප්‍රාර්ථනෙන් සියලු දෙනාට ජය වේවායි කියලා මම නතර වෙනවා